ඔගොල්ලෝ හිතන්නේ නෑ ඒ කියන්නේ විශ්වාස කරන්නේ අපිව පන්දිතරමේ හදන කාලේ ඒ ගොඩනැගිල්ලේ ගොඩනැගිල්ල මෙච්චර ලොකු නෑ මේකෙන් පොඩි කැලක් තිබුණේ එතනින් තරප්පලෙන් යන්න ඕනේ පිටිමයට වාඩි වෙන තැන ඒකම එහා පැත්තේ තමයි සාඩුගේ කාමරේ ඉතින් අපි ඒ ටිකේ තමයි වාඩි වෙන්නේ ඒකට ගොඩනැගිල්ල හැදෙනවා ඉතින් මයිත් එක ගිය ආම්දු කෙනෙක් ඇවිල්ලා මේ කිව්වා භාවනා කරන්න බෑ අරකයි මේකයි ඉෂි එකක්ම තියෙනවා පීන සමාරු තියෙනවා අරේ මේ කියලා නිදහස කරනවා ගැලියලා දුන කමටහන් සුද්ධ කරන දවසේ මම ඉන්නේ නැහැ කමටහන් සුද්ධ කරන්න ඒ මොකද මම තමයි ඉංග්‍රීසියෙන් එක කියවන්නේ පරිවර්තකට පරිවර්තක සයිඩෝට කියනවා කමටහන් සුද්ධ කරන්න ඒ තුන් හතර නම මයිත් එක්ක යනවා ඒ සංජය අටෙලියලා දුන මට අදීසයක් කරා මම කමටහන් සුද්ධ කරන්න එන්නේ නැහැ මම ඒකේ යටි රතු බෑනෙන් ලිව්වා කුසීත වස්තු අරික්කාලක් කියලා ලිව්වා ලියලා පොත ගහලා මම වැඩ කරගෙන ඉන්න ඉතින් අර හාමුදුරු ඇවිල්ලා පොත අරගෙන ගිහිල්ලා පල්ලෙහාට ගාලා දූවගෙන ආවා. ඇයි ස්වාමීන් අපිට ලෙඩ වෙන්න ආජීවන්නේ මොකද්ද මේ කුසීතවත් වරු කාලක් කියලා ලියලා තියෙන්නේ කියලා මම කව බුදුහාමුදුරු කියලා තියෙනවා. මට ලෙඩ තියෙනවා කියලා භාවනා නොකරන කට්ටියක් කියනවා. ලෙඩ හැදීගෙන යනවා. ඒක ලෙඩ නැති වෙගෙන යනවා කියලා භාවනා කරන කට්ටියන ඔබ වහන්සේ අටෙන් එකක් මෙතන තියෙන. ඉතින් අරික් කලක් කියලා මම ලිව්වේ කුසීත වස්තු කියලා. එක හරි වැඩක් නේ මේක හැම වෙලාවෙම කරන්න ඕන කියලා මම කිව්වා ස්වාමීන් වහන්සේ මම එකක් කියන්න. ඔබ වහන්සේ තරප්පලට යන ඉස්සලා කාන්තාව භාවනා කරන හැටි පොඩ්ඩක් බලන්නයි කිව්වා. මේ වගේ එක 150ක් විතර වාඩි වෙලා ඉන්න බුල් බද්ද පරියන්කේ ගහලා කාන්තාව කට්ටිය මේ කකුල ඉස්සිලා තියෙන අනිත් එක්කනගේ හැප්පිලා. ඉඩ නැහැ. අතසේ නිචිසේ ඉඳගන්න ඉඩ නැහැ. ඉස්සරහ යනසම මෙතෙන්ට හේතු වෙලා. මේ මනුස්සයා මෙතෙන්ට හේතු වෙලා. මම ගිහලා පොඩ්ඩක් බලන්න කිව්වා මේ මිනිස්සුන තියෙන උවමනාව. අපි මේ පිට රටක ඉඳලා ඇවිල්ලා අපිට උඩ දට්ටුවේ පෑන් දාලා දීලා කරද්දී අපි මේවා ලියනකොට සීමාවක් තියෙන්න බෑ කියලා. ඔය ආයතනික මොනවා කරලවත් බේරෙන්න බෑ කියලා වල භාවනා කරලා টොප් වார்த்தාවක් ලියාගෙන ආවා. ඔයගොල්ලෝ දකින්න ඕනේ ගුරුම ගෑනෝ භාවනා කරන හැටි. ආය මොනවා කාදු හංගු මොකක්වත් නැහැ. මේ මනසක තියෙන පුදුමාකාර දැරීමේ ශක්තියක් තියෙනවා. මම සමහර වෙලාවට කියනවා බඳිනවා බඳිනට දෙමළ ගෑණියක් කියලා. ඇත්තටම කියනවා බඳිනවා බඳිනෝනේ බුරුම ගෑණියක්. ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දීම අතින් බලනකොට මේ කැලේ ජීවත් වුණොත් කවදාකවත් කඩේ යන එකක් නැමේ තියෙන හැම කොලයක් ඌ වෙලා කන හැටි දන්නවා. හැම කොලයක් ඌ වෙලා කන්න දෙනවා. අඳින රෙද්ද සරමක් වගේ එකක් අඳින්නේ ධනිෂ් දෙක් ගාවට අඳින එක සරම ලුංජියක් අඳින්නේ එකමයි උඩට අඳින රෙද්දත් හිතු කුමාරිත් එච්චරයි gedara ගෑණිත් බාලිත් එච්චරයි පුදුමාහාර බරක් අදින්නේ කවුරු හරි හොඳ පරීක්ෂණයක් කරලා දීලා තිබුණා ලෝකේ කාන්තාතින් සමාජයේ තියෙන දැනටමත් ඉබේම බුද්ධ විඳින જાතියක් කියලා බුරුම જાති කාන්තාව හැබැයි කුල කාන්තාවක් වගේ නෙවෙයි තැහෙන බර අදින්නේ මේ මේ මනුස්සත් එක්ක ගිහිලා යමක අයිතිවාසිකම් ඉල්ලන්න ලැජ්ජයි. මොකද මේ මිනිස්සු නිතරම ඉන්නේ මේ දැරීම දරාගෙන ඉන්නේ. ඒක දිහා බලනකොට හරි මේ මට හරි පුදුමයි. අපි මම ඉන්න තැනට මේ බහැලාවිලි වල යන තැන මම මේම උඩ තාට්ටුවට යන්න පඩිපෙලක් නැගලා අපේ ඩෝමිටරියට යන්න ඕනේ. පඩිපෙල නැගපු ගමන් පාර තාප්පේ තාප්පෙන් හැවැත්ත පාරෙන් එහා පැත්තේ තියෙන පොල්ලතු ගයක් මේ පැත්තෙන් යන කපුටට එහා පැත්තෙන් යන්න පුළුවන් පොල්ලතු ඔක්කොම දිරලා. මද්රෝ කිවිගේ කෙලවරක් නැහැ. ඒ අම්මා කරන්නේ වට්ටි වෙලඳාම. ඔළුවේ තියාන මොනවද මේ පුංචි මොනවත් මහලක දෙයක් නැහැ ඔය මේ ඉඹුල් ඉඹුල් කිරිබත් තියෙන. අන්නේ වගේ දෙයක් විකුණලා ඇවිල්ලා අපි පින්ඩපාති කරලා එනකොට ඒ අම්මා වට්ටිය ගෙනලා තියලා වට්ටිය තිබ්බ ගමන් ගිහලා ගහනවා පරියන්කයක්. ඒක දකින්නකොට හිතනවා මේ අපේ මිනිස්සු කොච්චර නිදහසට කරනු කියනවාද අර වට්ටිය පැත්තක තියලා පැයක් පරියන්කයක් ගහලා තමයි නැගිටින්නේ ඊට පස්සේ තමයි දවල්ට උයන්න කණ්ඩ ලෑස්ති කරගෙන ඉන්නේ කවදාකවත් වරද්දන්නේ ඉතින් මට හිතෙනවා ඉතින් සමහරවිට මාත් ඔය අපි පැය 8ක් 10ක් භාවනා කරනකොට සමහරවිට පණින වෙලාවල් හිටිනවා ඉතින් ආරක දකින්නකොට මට හිතෙනවා මහන්සිය උදේ පාන්දර ඉබුල් කිරිබත් හදලා හැත්තිකලා වට්ටි වෙලඳාම ගිහිල්ලා ඇවිල්ලා හරි ගස්සලා වට්ටිය බිම තියලා ගහන මේ මට පේනවා පොල්ලතු හරහා වාඩි වෙන හැටි. ඒක නිසා අපි නිතරම මතක තියාගන්න අපිට සැප වැඩිකම තියෙන්නේ. ඒ සයිඩ් දකින්නට කියනවා you are in a evergreen place. සදා හරිත. මේ වචන ඉගෙනගෙන ඉඳලා සදා හරිත. ඉතින් අපි සදා හරිත වන රේඛා මැද්දේ කලාබසිනදී පද අස්සේ මధుරෝ ඉන්නවා කියලා කේන්ද්‍රි ගන්නවා. සද්ද එනවා කියලා කේන්ද්‍රි ගන්නවා. අරක කියනවා මේක කියනවා. මේක ගලවලා ගිය දවසේ තේරෙයි මේ නත්තල් හැමදාම හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔය පොඩි නොකිරන බැරි කේවල් ඔක්කොම විසිකොල දාන්න. හැකි මොනවාද මේ ඇති හැකි සංඥාව ගන්න ඕනකටත් වැඩි. මේක මේ මේ පහසුකම් නොදී පහසුකම් නොදීමට කරදරීමේ හේතු දැක්වීමක් නෙමෙයි. අපේ හිත හදන්න ඕන ওই තාලෙට. බැරි දේවල් නැතිවල් කියන්න පටන් අරගත්තොත් දිගටම කුකුසෙන්න පටන් ගන්නවා හිතට. හරිද මේක මගේ කර්මයක්ද නැත්නම් මේක අකුසල කර්මයක්ද මොකද උනේ කියලා. එනේ පුළුවන් ටික අරගෙන යන්න පටන් අරගත්තාම ගියා.